වත් මානත් අපපටිච්ඡන්න මානත ගරුක ආපත්‍යයකට පැමිණි භික්ෂුව විසින් එදිනම අන්‍ය භික්ෂුවකට ඒ බව ආරෝචනය කළ යුතුය. රාත්‍රී කාලයේදී ඇවතට පැමිණියේද පසුදින අරුණ නැගීමට පෙර ඒ රාත්‍රියේදීම අන්‍ය භික්ෂුවකට ආරෝචනය කළ යුතුය. ආරෝචනය කිරීමට අන්තරා ආදියක් නැතිව එදිනම ආරෝචනය නොකෙලේ නම් අතිරේක වශයෙන් දුකුලා ඇවතක්ද වෙයි. ආරෝචනය කරන භික්ෂුව විසින් ඒ භික්ෂුවක් වෙත ගොස් සිවුර ඒකාංශ කොට පෙරවා උක්කුටිකෙන් හිඳ ඇඳිලි බඳ තුයිහං සම්තිකේ ඒකං ආපත්තිං ආචි කරෝමි කියා හෝ ආචික්ඛාමි කියා හෝ ආරෝචේමි කියා හෝ මම ඒකං ආපත්තිං ආපන්න භාවං ජානාහි කියා හෝ ආරෝචනය කළ යුතුය දැනට ඇවැත් දෙසීමේදී භාවිතා කරන පරිදි අහං බන්තේ සබ්බ ආපත්‍තියා ආචී කරෝමි කියා හෝ ආරෝචනය කළ යුතුය. අරුණට පළමුව නැගිට තුනුරුවන් වැඳ දිනපතා ඇවැද්දෙසා ගන්නා භික්ෂූන්ට ආපත්‍ති පටිච්චන්නයක් නොවේයි. අපපටිච්චන්න ගරුක ආපත්‍ති වලින් නැගී සිටීමට සදිනක් මානත් පුරා අභාන කර්මය කරගත යුතුය. ඇවත් කොතෙක් ඇතත් සියල්ලේම ශුද්ධිය පිණිස එකවරම මානත පිරිය හැකිය. එය කරන කලෙහි සීමාවකට සංඝයා රැස් කරවා මානත ලබාගෙන පිරිය යුතුය. එය කල යුත්තේ මෙසේය. අපපටිච්ඡන්න මානත ඉල්ලීමේ වාක්‍ය අහං බන්තේ සම්බහූලා සංගාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජින් අපපටිච්ඡන්නයෝ සෝහං බන්තේ සංඝං තාසං සම්බහූලානං ආපත්තීනං අපපටිච්ඡන්නානං ජාරත්තං මානත්තං යාචාමි සීමාවේදී සංඝයා ඉදිරියේ ඒකාංශ කොට පොරවා උක්කුටිකෙන් හිඳ ඇඳිලි බැඳගෙන ඉහත කී වාක්‍ය තුන්වරක් කියා මානත ඉල්ලිය යුතුය මානත දෙන කර්ම වාක්‍ය සුනාතුමේ භන්තේ සංඝෝ අයං තිස්සෝ වික්ඛු සම්බහුලා සංගාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජී අපටිච්ඡන්නායෝ සෝ සංඝං තාසං සම්බහුලානං ආපත්තීනං අපටිච්ඡන්නානං ජාරත්තං මානත්තං යාචති සංඝෝ තිස්සස්ස වික්ඛුනෝ තාසං සම්බහුලානං ආපත්තීනං අපටිච්ඡන්නානං ජාරත්තං මානත්තං දධිය්‍ය ඒසා ඤත්ති සුනාතු මේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බිකු සම්බහුලා සංඝාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජී අපටිච්ඡන්නයෝ සෝ සංඝං තාසං සම්බහුලානං ආපත්තීනං අපටිච්ඡන්නානං ජාරත්තං මානත්තං යාචති සංඝෝ තිස්සස්ස බික්ඛුනෝ තාසං සම්බහුලානං ආපත්තීනං අපටිච්චන්නානං චාරත්තං මානත්තං දේති යස්සස්සය සමතෝ කමති තිස්සස්ස බික්ඛුනෝ තාසං සම්බහුලානං ආපත්තීනං අපටිච්චන්නානං ජාරත්තං මානත්තස්ස දානං සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය දුතියම්පි ඒත මත්තං වදාමි සුනාතු මේ භන්තේ පෙය්‍යාලං තතියම්පි ඒත මත්තං වදාමි සුනාතු මේ භන්තේ පෙය්‍යාලං දින්නම් සංඝේන තිස්සස්ස භික්ඛුනෝ තාසං සම්බහුලානං ආපත්තීනං අපටිච්චන්නානං ජාරත්තං මානත්තං කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි නම යොදා කර්ම වාක්‍ය කිය යුතුය සංඝයාගෙන් මානත ලබාගත් භික්ෂුව විසින් එතනදීම සංඝයා ඉදිරියේදී මානත සමාදන් විය යුතුය. මානත් සමාදන් වීමේ වාක්‍ය මෙසේය. මානත්තං සමාදියාමි වත්තං සමාදියාමි සිව් රේඛාංශ කොට පොරවා උක්කුටිකෙන් හිඳ සංඝයාට වැඳගෙන ඉහත කී වාක්‍ය තුන්වරක් කීමෙන් මානත්ත සමාදානය සිදුවේ. සමාදානයෙන් පසු සංඝයා හට මානත ආරෝචනය කළ යුතුය. ආරෝචනය කිරීමේ වාක්‍ය මෙසේය. අහං බන්තේ සම්බහුලා සංගාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජින් අපටිච්ඡන්නයෝ සෝහං බන්තේ සංඝං තාසං සම්බහුලානං ආපත්තීනං අපටිච්ඡන්නානං ජාරත්තං මානත්තං යාචින් තස්සමේ සංඝෝ තාසං සම්බහුලානං ආපත්තීනං අපටිච්චන්නානං ජාරත්තං මානත්තං අදාසි සෝහං මානත්තං චරාමි වේදයාමාහං බන්තේ වේදයතිති මං සංඝෝ ධාරේතු මෙසේ තෙවරක් මානත සංඝයාහට ආරෝචනය කළ යුතුය. එසේ එක්වරක් සංඝයාගෙන් සීමාවකදී මානත ලබාගත් භික්ෂුවට කැමැති විටක එය නික්ෂේප කළ හැකිය. නැවත සංඝයාගෙන් නොගෙන සමාදන් විය හැකිය. මානත හෝ පිරිවෙස හෝ සමාදන් වී පුරණ කාලයේදී හමුවන සියලුම භික්ෂූන්ට එය ආරෝචනය කළ යුතුය. නොකලහොත් රත්ති ඡේදය හා වත්ත ભેදයෙන් දුකලා ඇවතක්ද වෙයි. රත්ති ඡේදය යනු ඒ දවස නැතිවීමය. මානත පුරණ අතර දුර යන භික්ෂුවක් වුවද දැක ඒ භික්ෂුවට ආරෝචනය කරගත හෝ හැකි වේ නම් ඒ දිනය අහෝසි වෙයි. ඒ දිනය වෙනුවට තවත් දිනයක් මානත පිරිය යුතු වෙයි. සෑම සිටගෙන වත් මානත් පිරීම පහසු නොවන බැවින් සුදුසු තැනකට වී එය පුරන්නට පටන් ගන්නා තුරු මානත නික්ෂේප කළ යුතුය. මානතගත් සීමාවේදීම සමාදන් වී සංඝයාට ආරෝචනය කොට මානත්තං නික්කිප්පාමි වත්තං නික්කිප්පාමි යයි තුන් වරක් කියා නික්ෂේප කරනු. ඉන්පසු නැවත සමාදන් වන්න තුරු ඒ භික්ෂුව ප්‍රකෘති භික්ෂුවකි. මානත පුරණ භික්ෂුවක් විසින් පිරිය යුතු ප්‍රතිපත්තිය පිරිය යුතු වන්නේ මානත සමාදන් වී ඉන්නා කාලයේදීය. මානත පිරූ පමණින් ශුද්ධිය නොලැබෙයි. ශුද්ධිය ලැබීමට සදිනක් මානත පුරා නැවත අබ්බාන කර්මය කළ යුතුය. අබ්බාන කර්මයක් කිරීමට 29කට නොඅඩු භික්ෂූන් පිරිසක් සීමාවකට රැස් කර ගත යුතුය. එය වහා කරගත හැකි කාර්යයක් නොවන බැවින් දින සම්පූර්ණ වූ පසු මානත නික්ෂේප කොට වාසය කළ යුතුය. අබ්බාන කර්මයට සුදුසු වන්නේ මානත සමාදන් වී සිටින භික්ෂුවය. එබැවින් සංඝයා රැස් කරගෙන අබ්බාන කර්මයට සැරසෙන කලෙහි ඒ සීමා මාලකයේදී නැවතත් මානත සමාදන් වී සංඝයාට ආරෝචනය කොට ඊට පසු මතු දැක්වෙන වාක්‍යයෙන් අබ්බාන කර්මය කරන ලෙස සංඝයාගෙන් ඉල්ලිය යුතුය. අබ්බාන යාචන වාක්‍ය අහං බන්තේ සම්බහුලා සංගාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජින් අපටිච්ඡන්නයෝ සෝහං බන්තේ සංගං තාසං සම්බහුලානං ආපත්තීනං අපටිචන්නානං ජාරත්තං මානත්තං යාචින් තස්ස මේ සංඝෝ තාසං සම්බහුලානං ආපත්තීනං අපටිච්චන්නානං ජාරත්තං මානත්තං අදාසි සෝහං බන්තේ චින්න මානත්තෝ සංඝං අබ්බහානං යාචාමි මෙසේ තුන් වරක් කියනු අබ්බහාන කර්ම වාක්‍ය සුනාතු මේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු සම්බහුලා සංඝාදි සේසෝ ආපත්තියෝ ආපජ්ජී අපපටිච්ඡන්නයෝ සෝ සංඝං තාසං සම්බහුලානං ආපත්තීනං අපපටිච්ඡන්නානං චාරත්තං මානත්තං යාචී සංඝෝ තිස්සස්ස භික්ඛුනෝ තාසං සම්බහුලානං ආපත්තීනං අපපටිච්ඡන්නානං ජාරත්තං මානත්තං අදාසි සෝ චින්න මානත්තෝ සංඝං අබ්බානං යාචාති යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සං භික්ඛු අබ්බේය ඒසා ඤත්ති සුනාතු මේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු සම්බහුලා සංගාදිසේසෝ ආපත්‍යෝ ආපජ්ජී අපපටිච්ඡන්නායෝ සෝ සංගං තාසං සම්බහුලානං ආපත්තීනං අපපටිච්ඡන්නානං චාරත්තං මානත්තං යාචි සංඝෝ තිස්සස්ස බික්ඛුනෝ තාසං සම්බහුලානං ආපත්තීනං අපපටිච්ඡන්නානං චාරත්තං මානත්තං අදාසී සෝ චින්න මානත්තෝ සංඝං අබ්බානං යාචාති සංඝෝ තිස්සස්ස බික්ඛු අබ්බේති යස්ස සමතෝ කමති තිස්සස්ස බික්ඛුනෝ අබ්බානං සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය ဒ ුතියම්පි ඒත මත්තං වදාමි සුනාතු මේ බන්තේ පෙය්‍යාලං වාසෙය්‍ය තතියම්පි ඒතමත්තං වදාමි සුනාතුමේ බන්තේ පෙය්‍යාලං වාසෙය්‍ය අබ්බහිතෝ සංගේන තිස්සු බික්ඛු කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි ආපත්‍ති පටිච්ඡාදනය ගරුකාපත්තියට පැමිණි තැනැත්තා එදිනම ඒ බව අඤ්‍ය භික්ෂුවකට ආරෝචනය කළ යුතුය. එසේ ආරෝචනය නොකොට යම් පමණ දින ගණනක් නැවත සංගවාගෙන විසුවේ නම් භික්ෂුව විසින් මානත් පිරීම පෙරාතුව ඒ දින ගණනකට පිරිවෙස් පිරිය යුතුය. පිරිවෙස් නුපුරා මානත පමණක් පුරා අබ්බාහණය කලේද පටිච්චන්න ආපත්තීන් පිළිබඳ සුද්ධිය නොවේයි. ආපත්‍තිච හෝති ආපත්‍ති සංඤීච පකතත්තෝච හෝති පකතත්ති සංඤීච අන්තරායිකෝච හෝති අන්තරායික සංඤීච පහුච හෝති පහු සංඤීච චාදේතු කාමෝච හෝති චාදේතිච යනුවෙන් දසාකාරයකින් ආපත්‍ති පටිච්චාදනය දක්වා තිබෙයි ගරුකාපත්තියක් වී ගරුකාපත්තියක් වීය යන හැඟීම ඇතුව එදිනම භික්ෂුව ආරෝචනය නොකිරීමෙන් ආපත්තිය පටිච්ඡාදනය කළේ වෙයි. ආපත්තියට පැමිණියේද ඒ බව නොදැන ආරෝචනය නොකිරීමෙන් පටිච්ඡාදනය කළේ නොවේ. ගරුකාපත්තිය ලහුකාපත්තිය යැයි සිතා ආරෝචනය නොකලේද පටිච්ඡන්න නොවේයි. ගරුකාපත්තියකට පැමිණ තමා පැමිණ ඇවත ගරුකාපත්තියක්ද ලහුකාපත්තියක්දයි නොදැන ඇවත සැඟවීමේ අදහසින් ආරෝචනය නොකලේද පටිච්චන්න වෙයි. සංඝයා විසින් උක්ෂේපනීය කර්මය කොට බැහැර නොකරන ලද ප්‍රකෘති භික්ෂුවක්ව තමා ප්‍රකෘති භික්ෂුවක යන හැඟීම ඇතිව ඇවත ආරෝචනය නොකලේ නම් පටිච්චන්න වෙයි. මාහට සංඝයා විසින් උක්ෂේපණීය කර්මය කර ඇත. මම ප්‍රකෘති භික්ෂුවක් නොවෙමි. යයි සිතා ආරෝචනය නොකිරීමෙන් ඇවත පටිච්චන්න නොවේ. ප්‍රකෘති භික්ෂුවක් නොවි ප්‍රකෘති භික්ෂුවක් වෙමි යන හැඟීම ඇතිව ආරෝචනය නොකලේද ඇවත පටිච්චන්න නොවේ. භික්ෂුවක් වෙත ගොස් ආපත්‍ය ආරෝචණයට බාධා වන දසවැදෑරුම් අන්තරායන් අතුරෙන් එකකදු නැතිව අන්තරායක් නැත යන හැඟීමද ඇතිව ආරෝචනය නොකිරීමෙන් ඇවත පටිච්චන්න වේ. අන්තරාය දසය යනු රාජාන්තරාය, චෝරාන්තරාය, අග්ග්‍ය අන්තරාය, උදකාන්තරාය, මනුස්සා අන්තරාය අමනුස්සාන්තරාය වාලාන්තරාය සිරින්සපාන්තරාය ජීවිතාන්තරාය බ්‍රහ්මචර්යාන්තරාය යන මෝහය තමා වෙසෙන තැන සිට ආරෝචනය කළ යුතු භික්ෂුව වෙසෙන තැනට යන අතරමඟ අන්තරායන් ඇති කලෙහි ගොස් ආරෝචනය නොකලේද ආපත්‍ය පටිච්චන්න නොවේ ඇවත ආරෝචනය කරනු සඳහා භික්ෂුවක් කරා යා හැකි ශක්තිය තිබියදී ඒ බව දැන ගොස් ආරෝචනය නොකිරීමෙන් ආපත්‍ය සංගවන ලද්දේ වෙයි. යා හැකි ශක්තිය නැතිකමින් ආරෝචනය නොකිරීමෙන් ඇවත පටිච්චන්න නොවේයි. යා හැකි ශක්තිය ඇතද අල්ප ආබාධයක් නිසා යා නොහැකිය යන හැඟීමෙන් ආරෝචනය නොකලේද පටිච්චන්න නොවේයි. ආපත්‍ය සංගවන අදහස ඇතිව ආරෝචනය නොකළේ නම් ආපත්‍ය පටිච්ඡාදනය කළේ වෙයි. සංගවන අදහස කලින් ඇති වී පසුව එය වෙනස් වී අරුණට පළමු ආරෝචනය කරන ලදියේ නම් පටිච්ඡාදනය කළේ නොවේ. භික්ෂූන් නැති තැනකදී ඇවතට පැමිණ ආරෝචනය කිරීමට භික්ෂුවකගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ඉන්න තැනැත්තාට දින ගත වූයේද ඇවත පටිච්චන්න නොවේයි. ආරෝචනය කිරීම සඳහා සභාග භික්ෂුවක් වෙත යන්න හොට දින බොහෝ ගත වූයේද ඇවත පටිච්චන්න නොවේයි. ඇවත ආරෝචනය කිරීමට භික්ෂුවක් බලාපොරොත්තු වන තැනැත්තාට පළමු හමුවන භික්ෂුව තමාගේ ආචාර්යවරයාය උපාධ්‍යාය ආචාර්යවරයායයි ලැජ්ජාවෙන් ආරෝචනය නොකලේද ආපත්‍ති පටිච්ඡාදනය කළේ වෙයි. ආරෝචනය කළ කලෙහි තනතන කියා අවමන් කරන සතුරු පුද්ගලයන්ට ආරෝචනය නොකලේද ආපත්‍ති පටිච්ඡාදනය කළේ නොවේ. ආපත්‍ති නුක්ඛිත මන්තරාය පහුතත්තායෝ තථා සංඤිතා ච ඡාදේතු කාමෝ අත ඡාදා නානිති චන්නා දස ගැහෝ රුබ්න ගම්මේහි ගරුකාපත්තියක් වීම උක්ෂේපනීය කර්මය නොකරන ලද භික්ෂුවක් වීම අන්තරායක් නැති බව භික්ෂුවක් කරා යා හැකි ශක්තිය ඇති බව ඒ හැඟීම් හතර ඇති බව ඇවත සංගමණු කැමැති බව සැඟවීම යන අංග 10න් පසුදින අරුණ නැගීමේදී ඇවත සඟවන ලද්දේ වේය යනු ඒ පාඨයේ තේරුමයි. අග්ග සමෝදාන පරිවාසය තෙලස් සංගවසස් ඇවත් අතුරෙන් පළමුවන දෙවන ඇවත් දෙක ලෙහෙසියෙන් පැමිණිය හැකි ඇවත් දෙකකි. සමහර විට ඒ ඇවත්වලට පැමිණේ ඒ බව නොදැන තිබිය හැකිය. ඒ නිසා පැරණි තෙරුන් වහන්සේලා වර්ෂයකට වරක් හෝ වර්ෂයකට දෙතුනකට වරක් හෝ තමන්ගේ සුද්ධිය පිණිස වත් මානත් පුරා අබ්බාන කරගත්හ. පෘතජ්ජන භික්ෂුවකට ඇවතකට නොපැමිණ සමකල්හිම විසීම පහසු කාර්යයක් නොවේ. එබැවින් එක් එක් භික්ෂුවකට බොහෝ සංගවසස් ඇවත් විය හැකිය. විනය හොඳින් නොදන්නා භික්ෂූන්ට වඩාත් ඒ ඇවත් සිදුවිය හැකිය. එක් භික්ෂුවකට අපපටිච්ඡන්න ඇවැද්ද බොහෝ තිබිය හැකිය. එක් දිනක් වූ පටිච්ඡන්න ඇවැද්ද බොහෝ තිබිය හැකිය. දෙදින, තුන් දින, හතර දින, පස් දින, සදින, සත් දින, අට දින, නව දින, දස දින, 11 දින, 12 දින, 13 දින, තුදුස් දින. පටිච්චන්න ඇවැද්ද බොහෝ තිබිය හැකිය. අරුණට පළමුව දිනපතා නැගිට තුනුරුවන් වැඳ ඇවැත් දෙසා ගන්නා භික්ෂූන්ට පටිච්චන්න ඇවැත් නොතිබිය හැකිය. සවස තුනුරුවන් වැඳ දිනපතා ඇවැත් දෙසා ගන්නා භික්ෂූන්ට එක් දවසකට වඩා පටිච්චන්න ඇවැත් නොතිබිය හැකිය. නවරදවා පොහෝ කරන භික්ෂූන්ට තුදුස් දිනකට වඩා පටිච්චන්න ඇවැත් නොතිබිය හැකිය. ඒ එකකුත් නොකරන්නා වූ භික්ෂූන්ගේ ඇවැත් පටිච්චන්න වී ඇති කාලය ප්‍රමාණය කිරීමද පහසු නැත. පටිච්චන්න අපටිච්ඡන්න ආපත්‍ති දෙවර්ගයම ඇති භික්ෂුව විසින් ඒවායින් සුද්ධ වීම පිණිස පළමු කොට පටිච්ඡන්න ආපත්තීන් සඳහා පිරිවෙස් පිරිය යුතුය. ඊට පසු පටිච්ඡන්න අපටිච්ඡන්න ආපත්‍ති දෙවර්ගයම එක්කොට සියල්ල සඳහා සදිනක් මානත් පිරිය යුතුය. එක් දින පටිච්ඡන්න ඇවැත්‍ය දෙදින පටිච්චන්න ඇවැත්තේ යනාදී වශයෙන් බොහෝ ඇවැත් ඇත්තා වූ භික්ෂුව විසින් ඊතා වැඩි ගණනක් දින සංගවන ලද ඇවැත්වලට එයට අඩු දින ගණනක් සංග වූ ඇවැත් එක්කොට වැඩි ගණනක් දින පටිච්චන්න වූ ඇවැත්වල දින ගණනට පිරිවෙස් පිරිය යුතුය. එසේ කල කලෙහි සියල්ලෙන්ම සුද්ධිය ලැබෙයි. ඊ타ම වැඩි දින ගණනක් පටිච්චන්න වූ ඇවැත්වලට අඩු දින ගණන් පටිච්චන්න ඇවැත් එක්කොට සමාදන් වන්නා වූ පිරිවෙස අග්ගස සමෝදාන පරිවාස නම් වේ. එය පිරීමේ ක්‍රමය මෙසේය. දස දිනක් පටිච්චන්න වූ ඇවැත්වලට ඉතිරි ඇවැත් එක්කොට පිරිවෙස් පිරීම මෙහි දක්වනු ලැබේ. එය අනුව අඩු වැඩි දින ගණන් පටිච්චන්න ඇවැත් මුල් කොට පිරිවැස් පුරණ සැටි තේරුම් ගත යුතුය. අග්ග සමෝදාන පරිවාසය ඉල්ලීමේ වාක්‍ය. අහං බන්තේ සම්බහුලා සංගාදිශේෂා ආපත්තියෝ ආපජ්ජින් සම්බහුලා ආපත්තියෝ ඒකා පටිච්චන්නයෝ සම්බහුලා ආපත්තියෝ ද්විහි පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ තීහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ චතුහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ පංචාවාහ පටිච්චන්නයෝ සම්බහුල ආපත්‍යෝ චාහ පටිච්චන්නයෝ සම්බහුල ආපත්‍යෝ සත්තාහ පටිච්චන්නයෝ සම්බහුල ආපත්‍යෝ අට්ඨාහ පටිච්චන්නයෝ සම්බහුල ආපත්‍යෝ නවාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ දසාහ පටිච්චන්නයෝ සෝහං බන්තේ සංගං තාසං සම්බහුලානං ආපත්තීනං යා ආපත්‍යෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්ගේන සම්මෝධාන පරිවාසං යාචාමි සීමාවේදී සිවුර ඒකාංශ කොට පොරවා උක්කුටිකෙන් හිඳ සංගයාට වැඳගෙන මේ වාක්‍ය තුන්වරක් කියා පිරිවැස ඉල්ලනු. අග්ග සමෝධාන පරිවාසද දානය කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු සම්බහුලා සංඝාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජී සම්බහුලා ආපත්‍යෝ ඒකාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ දීහි පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ තීහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ චතුහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ පංචාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ චාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ සතාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ අට්ඨාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ නවාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්තියෝ දසාහ පටිච්චන්නයෝ සෝ සංඝං තාසං ආපත්තීනං යා ආපත්තියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්ගේන සමෝදානං පරිවාසං යාචති යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සස්ස බික්ඛුනෝ තාසං ආපත්තීනං යා ආපත්තියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්ගේන සම්මෝදාන පරිවාසං දදෙහිය ඒසා ඤත්ති සුනාතු මේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු සම්බහුලා සංඝාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජී සම්බහුලා ආපත්තියෝ ඒකාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්තියෝ දීහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්තියෝ තීහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ චතුහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ පංචාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ චාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ සතාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ අට්ඨාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ නවාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ දසාහ පටිච්චන්නයෝ සෝ සංඝං තාසං ආපත්තීනං යා ආපත්‍යා දසාහ පටිච්චන්නයෝ තාසං අග්ගේන සමෝදානං පරිවාසං යාචති සංඝෝ තිස්සස්ස බික්ඛුනෝ තාසං ආපත්තීනං යා ආපත්‍තියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්ගේන සමෝදානං පරිවාසං දේති යස්සා සමතෝ කමති තිස්සස්ස බික්කුණෝ තාසං ආපත්තීනං යා ආපත්තියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්ගේන සමෝදානං පරිවාසස්ස දානං සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය ဒ ුතියම්පි ඒතමත්තං වදාමි සුනාතු මේ පෙය්‍යාලං සෝ වාසෙය්‍ය තතියම්පි ඒත මත්තං වදාමි සුනාතු මේ බන්තේ පෙයාලං සෝබාසෙය්‍ය දින්නෝ සංගේන තිස්සස්ස බික්කුණෝ තාසං ආපත්තීනං යා ආපත්තියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්ඝේන සමෝධානං පරිවාසෝ කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි පිරිවෙස ගත් පසු එහිදීම සමාදන්ව සංඝයා හට ආරෝචනය කළ යුතුය. සමාදන් වීමේ වාක්‍ය පරිවාසං සමාදියාමි වත්තං සමාදියාමි තුන්වරක් කියනු පිරිවෙස ආරෝචනය කරන වාක්‍ය අහං බන්තේ සම්බහුලා සංගාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජින් සම්බහුලා ආපත්තියෝ ඒකාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්තියෝ ද්විහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්තියෝ තීහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්තියෝ චතුහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්තියෝ පංචාහ පටිච්චන්නයෝ සම්බහුල ආපත්‍යෝ ජාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ සත්තාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ අට්ඨාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ නවාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්‍යෝ දසාහ පටිච්චන්නයෝ සෝහං බන්තේ සංගං තාසං ආපත්තීනං යා ආපත්තියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්ඝේන සමෝධානං පරිවාසං යාචින් තස්ස මේ සංඝෝ තාසං ආපත්තීනං යා ආපත්තියෝ දසහ පටිච්චන්නේයෝ තාසං අග්ඝේන සමෝධාන පරිවාසං අදාසි සෝහං පරිච්ඡසාමි වේදයාමාහං බන්තේ වේදයතිති මං සංඝෝ ධාරේතු මෙසේ තුන්වරක් ආරෝචනය කරනු ඉක්බිති පිරිවෙස නික්ෂේප කොට සුදුසු තැනකට ගොස් සමාදන් වෙමින් දින සම්පූර්ණ වනතෙක් පුරණු. නික්ෂේප කිරීමේ වාක්‍ය පරිවාසං නික්ඛිපාමි වත්තං නික්ඛිපාමි යනුයි. තුන් වරක් කියනු වත් මානත් නික්ෂේප කිරීම වනාහි එක් භික්ෂුවක් වෙතද කළ හැකිය. සීමාවේදී සංඝයා ඉදිරියේ වත හෝ මානත නික්ෂේප කිරීම අමතක වී ගියහොත් එක් භික්ෂුවක් වෙත ගොස් නික්ෂේප කළ යුතුය. ඉදින් ඒ භික්ෂුව කලින් ආරෝචනය නොකළ භික්ෂුවක් නම් ආරෝචනය කොට නික්ෂේප කළ යුතුය. සීමාවේ ආරෝචනය කරද්දී සිටි භික්ෂුවක් වේ නම් ආරෝචනය නොකටම නික්ෂේප කළ යුතුය. වත හෝ මානත ආරෝචනය කිරීමේදී එක් භික්ෂුවකට ආරෝචනය කරන කල්හි වේදේ තීති මං ආයස්මෝ දහරේතු යයිද දෙනමකට ආරෝචනය කිරීමේදී වේදයාමාහං ආයස්මන්තා දාහරේතු යයිද තෙනමකට ආරෝචනය කිරීමේදී වේදේ තීති මං ආයස්මන්තෝ දහරෙන්තු යයිද කිය යුතුය වත් මානත් ඉල්ලීමේදී හා කර්මවාක්‍ය කීමේදීද ආරෝචනය කිරීමේදීද එකොළොස් දිනය පටන් තුදුස් දින දක්වා පටිච්චන්න ඇවැත ගැන ඒකා දසහා පටිච්චන්නයෝ ද්වා දසහා පටිච්චන්නයෝ තේරසාහ පටිච්චන්නයෝ චුද්දසාහ පටිච්චන්නයෝ යයි යොදා කියනු. පසළොස් දිනක් පටිච්චන්න ආපත්ති ගැන පක්ඛ පරිච්ඡන්නයෝ යයි යොදනු 12 දින පටන් 29 දින දක්වා ඇති දින ගණන් පටිච්ඡන්න ඇවත ගැන අතිරේක පක්ක පටිච්ඡන්න යෝයයි යොදනු මාසක් පටිච්ඡන්න ඇවත ගැන මාස පටිච්ඡන්න යෝයයි යොදනු ඉන් ඔබටද අතිරේක මාස පටිච්ඡන්න යෝ ද්වේ මාස පටිච්ඡන්න යෝ අතිරේක ද්වේමාස පටිච්ඡන්නයෝ යනාදීන් යොදා කියනු වර්ෂයක් පටිච්ඡන්න ඒවා ගැන ඒක සංවරජ්‍ය පටිච්ඡන්නයෝ යයි යොදනු ඉන් ඔබට අතිරේක ඒකර සංවරජ ද්වි සංවරජ අතිරේක ද්වි සංවරජ යනාදීන් යොදා ගත යුතුය පිරිවෙස් පුරා අවසන් වූ පසු පිරිවෙස් පිරු ඇවැත්වලට හා අපපටිච්ඡන්න ඇවැත්වලටද මානත ගත යුතුය. මානත ගැනීමේදී පිරිවෙස නික්ෂේප කොට විසුවේ නම් සීමා මාලකයේදී නැවත සමාදන්ව සංඝයා හට ආරෝචනය කළ යුතුය. මානත ලැබීමට සුදුසු වන්නේ පිරිවෙස් සමාදන්ව ඉන්නා තැනැත්තාය. පිරිවෙස නික්ෂේප කොට සිටින අතර මානත ගත්තේද එය ලැබුවේ නොවේ. එබැවින් එසේගෙන පුරණ මානත නිෂ්ඵලය. පිරිවෙස් පිරූ දිනවල්ද සමහර විට යම් යම් කරුණු වලින් රත්තිච්ඡේදය වීමෙන් නිෂ්ඵල වී තිබිය හැකිය. નિયમિત දින ගණනකින් එක් දිනයකදු පිරිවෙස් පිරීම අඩු වී තිබුණහොත් ඒ තනත්තාද මානත ලැබීමට සුදුසු නොවේ. පිරිවෙස සම්පූර්ණ නොකොට මානතගෙන පිරුවේද නිෂ්ඵලය. එබැවින් පිරිවෙස් පිරීමෙන්ද පරිස්සම් කළ යුතුය. රත්තිච්ඡේදය වීම ගැන සැක ඇති දින වීනම් ඒ දින වෙනුවට නැවත වත පුරා නිසක වූ කල්හිම මානත ගත යුතුය. අග්ග සමෝදාන මානත ඉල්ලීමේ වාක්‍ය අහං බන්තේ සම්බහුලා සංගාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජින් සම්බහුලා ආපත්තියෝ ඒකාහ පටිච්චන්නයෝ පෙය්‍යාලං සම්බහුලා ආපත්තියෝ දසාහ පටිච්චන්නයෝ සෝහං බන්තේ සංගං තාසං ආපත්තීනං යා ආපත්තියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්ගේන සමෝදානං පරිවාසං යාචින් තස්ස මේ සංඝෝ තාසං ආපත්තීනං යා ආපත්තියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්ඝේන සමෝධානං පරිවාසං අදාසි සෝහං බන්තේ පරිවුත්ථ පරිවාසෝ අහං බන්තේ සම්බහුලා සංගාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජින් ආපටිච්ඡන්නයෝ සෝහං බන්තේ සංඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්ඡන් නානංච අපටිච්චානානංච ජාරත්තං මානත්තං යාචාමි තුන් වරක් ඉල්ලනු මානත්ත දාන කර්ම වාක්‍ය සුනාතු මේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු සම්බහුලා සංගාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජී සම්බහුලා ආපත්‍යෝ ඒකාහ පටිච්චන්නයෝ පෙය්‍යාලං සම්බහුලා ආපත්‍යෝ දසාහ පටිච්චන්නයෝ සෝ සංඝං තාසං ආපත්තීනං යා ආපත්‍යෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්ඝේන සමෝදානං පරිවාසං යාචි සංඝෝ තිස්සස්ස වික්ඛුනෝ තාසං ආපත්තීනං යා ආපත්‍යෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්ඝේන සමෝදාන පරිවාසං අදාසි සෝ පරිවුත්ත පරිවාසෝ අයං තිස්සෝ බික්ඛු සම්බහුලා සංගාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජි ආපටිච්ඡන්නයෝ සෝ සංගං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානංච අපටිච්චානානංච ජාරත්තං මානත්තං යාචති යදි සංගස්ස පත්ත කල්ලං සංගෝ තිස්සස්ස වික්ඛුනෝ තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානංච අපටිච්චානානංච ජාරත්තං මානත්තං දදෙය්‍ය ඒසා ඤත්ති සුනාතු මේ භන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු සම්බහුලා සංගාදිස්සේසෝ ආපත්තියෝ ආපජ්ජි සම්බහුලා ආපත්‍යෝ ඒකාහ පටිච්චන්නයෝ පෙය්‍යාලං සම්බහුලා ආපත්තියෝ දසාහ පටිච්චන්නයෝ සෝ සංගං තාසං ආපත්තීනං යා ආපත්තියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්ඝේන සමෝධාන පරිවාසං යාචි සංඝෝ තිස්සස්ස වික්ඛුනෝ තාසං ආපත්තීනං යා ආපත්තියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්ඝේන සමෝදානං පරිවාසං අදාසි සෝ පරිවුත්ත පරිවාසෝ අයං තිස්සෝ බික්ඛු සම්බහුලා සංගාදිස්සේසෝ ආපත්තියෝ ආපජ්ජී අපපටිච්ඡන්නයෝ සෝ සංඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානංච අපපටිච්චානානංච චාරත්තං මානත්තං යාචති සංඝෝ තිස්සස්ස බික්ඛුනෝ තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානංච අපටිච්චානානංච ජාරත්තං මානත්තං දේති යස්ස ය සමතෝ කමති තිස්සස්ස බික්ඛුනෝ තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානංච අපටිච්චානානංච ජාරත්තං මානත්තං දානං සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය දුතියම්පි ඒතමත්තං වදාමි සුනාතු මේ පෙය්‍යාලං සෝ වාසෙය්‍ය තතියම්පි ඒතමත්තං වදාමි සුනාතු මේ පෙය්‍යාලං සෝ වාසෙය්‍ය දින්නම් සංගේන තිස්සස්ස භික්ඛුනෝ තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානංච අපපටිච්චානානංච චාරක්තං මානත්තං කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේ තං ධාරයාමි මානත ලැබීමෙන් පළමු සමාදන් වී තිබූ පරිවාසය අභාව પ્રાપ્ત විය දැන් සීමාවේදීම ලැබූ මානත සමාදන් වී සංඝයාට ආරෝචනය කළ යුතුය. සමාදන් වීමේ වාක්‍ය මානත්තං සමාදියාමි වත්තං සමාදියාමි තුන් වරක් කියනු. මානත ආරෝචනය කිරීමේ වාක්‍ය අහං බන්තේ සම්බහුලා සංඝාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජින් සම්බහුලා ආපත්තියෝ ඒකාහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්තියෝ ද්විහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්තියෝ තීහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්තියෝ චතුහ පටිච්චන්නයෝ සම්බහුලා ආපත්තියෝ පංචාහ පටිච්චන්නයෝ පෙය්‍යාලං සෝහං බන්තේ සංගං තාසං ආපත්තීනං යා ආපත්තියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්ගෙහෙන සමෝදානං පරිවාසං යාචි තස්ස මේ සංගෝ තාසං ආපත්තීනං යා ආපත්තියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්ගෙහෙන සමෝදානං පරිවාසං අදාසි සෝහං බන්තේ පරිවුත්තං පරිවාසෝ අහං බන්තේ සම්බහුලා සංගාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජින් අපපටිච්ඡන්නයෝ සෝහං බන්තේ සංගං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානංච ආපටිච්චානානංච ජාරත්තං මානත්තං යාචින් තස්ස මේ සංගෝ තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානංච අපපටිච්චානානංච ජාරත්තං මානත්තං අදාසි සෝහං මානත්තං චරාමි වේදයාමාහං බන්තේ වේදයති තී මං සංඝෝ ධාරේතු මෙසේ තුන්වරක් ආරෝචනය කරනු ඉන්පසු නික්ෂේප කරනු කැමතිනම් මානත්තං නික්ඛිප්පාමි වත්තං නික්ඛිප්පාමි යයි තුන් වාරයක් කියා නික්ෂේප කරනු පිරිවැස එක් භික්ෂුවක් වෙසෙන තැනදීද පිරිය හැකිය. මානත පිරීමට යටත් පිරිසෙන් භික්ෂූන් සතර නමක් සිටිය යුතුය. එබැවින් සංඝයාට ඇති තැනකට ගොස් දින 6ක් සම්පූර්ණ වනතුරු මානත පිරිය යුතුය. දිනපතාම එය සංඝයාට ආරෝචනය කළ යුතුය. මානත සදිනක් පුරා අවසන් කළ පසු 29කට නොඅඩු භික්ෂූන් පිරිසක් සීමාවකට රැස් කරවා අබ්බාන කර්මය කරගත යුතුය. එසේ කරන කල්හි මානත නික්ෂේප කොට සිටියේ නම් සංඝයා ඉදිරියේදී නැවත සමාදන්ව ආරෝචනයද කොට අබ්බාහණය ඉල්ලිය යුතුය. අබ්බාන ආයචන වාක්‍ය අහං බන්තේ සම්බහුලා සංගාදි සේසෝ ආපත්තියෝ ආපජ්ජින් සම්බහුලා ආපත්‍යෝ ඒකාහ පටිච්චන්නයෝ පෙය්‍යාලං සෝහං බන්තේ සංගං තාසං ආපත්තීනං යා ආපත්තියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්ගේන සමෝදානං පරිවාසින් යාචින් තස්ස මේ සංඝෝ තාසං ආපත්තීනං යා ආපත්තියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්ගේන සමෝදාන පරිවාසං දදාසී සෝහං බන්තේ පරිවුත්ත පරිවාසෝ අහං බන්තේ සම්බහුලා සංගාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජින් අපටිච්ඡන්නයෝ සෝහං බන්තේ සංගං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානංච අපටිච්චානානංච ජාරත්තං මානත්තං යාචින් තස්ස මේ සංඝෝ තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානංච අපටිච්චානානංච ජාරත්තං මානත්තං අදාසි සෝහං බන්තේ චින්නමානතෝ සංඝං අබ්බහානං යාචාමි මෙසේ තුන් වරක් ඉල්ලනු අබ්බාන කර්ම වාක්‍ය සුනාතු මේ බන්තේ සංඝෝ අයං තිස්සෝ භික්ඛු සම්බහුලා සංඝාදිශේෂෝ ආපත්තියෝ ආපජ්ජී සම්බහුලා ආපත්‍යෝ ඒකාහ පටිච්චන්නයෝ පෙය්‍යාලං සම්බහුලා ආපත්‍යෝ දසාහ පටිච්චන්නයෝ සෝ සංගං තාසං ආපත්‍ති නං යා ආපත්‍යෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්ඝේන සමෝදානං පරිවාසං යාචි සංඝෝ තිස්සස්ස බික්ඛුනෝ තාසං ආපත්තීනං යා ආපත්තියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්ගේන සමෝධාන පරිවාසං අදාසි සෝ පරිවුත්ථ පරිවාසෝ අයං තිස්සෝ භික්ඛු සම්බහුලා සංඝාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජි අපපටිච්ඡන්නයෝ සෝ සංඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානං ච අපටිච්චානානංච ජාරත්තං මානත්තං යාචි සංඝෝ තිස්සස්ස බික්ඛුනෝ තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානංච අපටිච්චානානංච ජාරත්තං මානත්තං අදාසි සෝ චින්නමානත්තෝ සංඝං අබ්බානං යාචති යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සං බික්ඛු අබ්බේය ඒසා ඤත්ති සුනාතු මේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු සම්බහුලා සංඝාදිස්සේසෝ ආපත්තියෝ ආපජ්ජී සම්බහුලා ආපත්තියෝ ඒකාහ පටිච්චන්නයෝ පෙය්‍යාලං සම්බහුලා ආපත්තියෝ දසාහ පටිච්චන්නයෝ සෝ සංඝං තාසං ආපත්තීනං යා ආපත්තියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්ඝේන සමෝධානං පරිවාසං යාචි සංඝෝ තිස්සස්ස බික්ඛුනෝ තාසං ආපත්තීනං යා ආපත්තියෝ දසාහ පටිච්චන්නයෝ තාසං අග්ඝේන සමෝධානං පරිවාසං අදාසි සෝ පරිවුත්ථ පරිවාසෝ අයං තිස්සෝ බික්ඛු සම්බහුලා සංඝාදිසේසෝ ආපත්තියෝ ආපජ්ජි අපටිච්ඡන්නයෝ සෝ සංඝං තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානංච අපටිච්චානානංච ජාරත්තං මානත්තං යාචි සංඝෝ තිස්සස්ස බික්ඛුනෝ තාසං සම්බහුලානං ආපත්තීනං පටිච්චානානංච අපටිච්චානානංච ජාරත්තං මානත්තං අදාසි සෝ චින්න මානත්තෝ සංඝං අබ්භානං යාචති සංඝෝ තිස්සස්ස බික්ඛු අබ්භේති යස්ස සමතෝ කමති තිස්සස්ස බික්ඛුනෝ අබ්භානං සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය ဒ ුතියම්පි ඒතමත්තං වදාමි සුනාතු මේ පෙය්‍යාලං සෝ වාසෙය්‍ය තතියම්පි ඒතමත්තං වදාමි සුනාතු මේ පෙය්‍යාලං සෝ වාසෙය්‍ය අබ්බීතෝ සංඝේන තිස්සෝ බික්ඛු කමති සංගස්ස තස්මා තුන්හි එව මේතං ධාරයාමි